දැන් සියලු දෙනාටම තිරුවන් සරණයි. අපි ඊපාර ධර්ම සාකච්ඡාවේදී තුරුකු ප්‍රශ්න ගැටි වුණා. ඒක නිසා අපි අද අවසාන වතාවටත් මේ ප්‍රශ්න ටිකට සාකච්ඡාවට ගන්න ප්‍රධාන සාකච්ඡාවකින් නිමාව දකින්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ ධර්ම සාකච්ඡාවේ ආරම්භය වශයෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම මල්ලිකාගෙන් ඉල්ලා සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ උත්තර ලෝක ධම්මෙහි සික්ඛාය වචන කම්පති ගාථාව අනුව මාර්ගඵලලාභී අසුර ධම්මින් නොකරන බව කියවේ. විදර්ශනාවේ අවසාන කාලයේ අසුර ධම්මින් කම්පන වීමදයි පහදා දෙයි. එසේනම් නිවන් දැකීමයි ඉහා දෙයක් විස්තර වන්නේ. කරුණාවෙන් පහදා දෙන්න. වහන්සේ නිරෝධී සම්පත් පතමි. ඒ මංගල සූත්‍රයේ අවසානයේ තියෙන්නේ මාර්ගඵල ඥාන නිවන් ලැබෙන එකත් ලොකු මංගලයක්. ඊටට ගොඩාක් සීසන් වෙන්න ඕන කෙනෙක් ඒ ලැබපු ඥානෙ පාවිච්චි කරලා අෂ්ටෝක ධර්මේ කම්පා නොවීමට ඒ අවසාන ඵලය තමයි අෂ්ටෝක ධර්ම කම්පා නොවෙන නොසලින මනසක්. ඒකට කියන්නේ විෂම ලෝකේ සමහිත පවත්තන බව. මාර්ගඵල ලැබුණත් මේක ලැබෙන්නේ නැහැ. මාර්ග ලැබුණාට පස්සේ පුහුණු කරන්න ඕන ගොඩ කාලයක් තමයි ආයුධය තිබුණා ආයුධය උද්භූතීට පාවිච්චි කරන්න ගන්නෑ ඒක නිසා මේ දැඩිච මාර්ග ඥානය සාක්ෂිර තියාගෙන අෂ්ටෝක ධර්ම කම්පා නොවීමේ පාඩම ඒක මේ සේවාස්ත පූර්ණක් වගේ ඉන් සර්විස් ට්‍රේනින්ග් එකක් වගේ ලැබුණාට පස්සේ පාවිච්චි කරන්න ඕනේ සමහරව ඉන්නවා <coughs> මාර්ග ඥාන ලබන්න ඉස්සෙල්ලම ඒක සාජාසෙන් මාපයන්තු. ඒකත් ලේසි මේ බුදුහාමුදුරු කියන්නේ තේරුම් අරගන්න. ඒකත් ඒ ප්‍රායෝගික දැනුමින් ලැබිච්ච මේ කම්පන වෙන ගතිය මාර්ගඵල ඥාන වලින් නිශ්චිතතර කරගන්න. මේ දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා බුද්ධස් ලෝක ධර්මයේ කියකින් තමයි මංගල කාරණා සියල්ලම අපට සමාප්ත වෙන්නේ. යෝගාචර ජීවිතය, භ්‍රමචරි ජීවිතය කෙලකමිනෙන්නේ මුදුන්පත් වෙන්නේ අෂ්ටෝධර්මේ කම්පන වෙමින් තමයි ඒක ගොඩක් හොඳට පෙන්නනවා මේ බොජ්ජංග ධර්ම වල සති ධම්ම විචය ආදී ධම්මෝචන් කියලා උපේක්ඛා සම්බොජ්ජංග ඉවර කරන්නේ ඊට පස්සේ උපේක්ඛා වඩලා උපේක්ඛා සම්බොජ්ජංග වඩලා ඒ පන්නරේ කියන්නේ කියලා කියනවා විවේක නිසිතං විරංග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සකාණු පස්සේ ලපපු උපේක්ෂාව පිළිබඳව උපේක්ෂාවෙන් කියන තමයි කාම මාර්ගය උපේක්ෂාද මේ උපේක්ෂා පිළිබඳවත් උපේක්ෂා පිළිබඳවත් උපේක්ෂා වෙනවා. ඊට පස්සේ තමයි මාර්ග ඥානෙ පහළ වෙන්නේ අෂ්ටාංග ආර්ය අෂ්ටාංග මාර්ගය පහළ වෙන්නේ. ඒ නිසා මේ ඔක්කොගේම අවසානය තියෙන්නේ තාදී මනස, නොසලෙන මනස, අපන්නක මනස, සාමීච ප්‍රතිපන්න මනස, අරණ ප්‍රතිපදා. ඒ නිසා දේවල් ඇත්තට දේවල් එන්න ඕනේ චංචල දේවල් එන්න ඕනේ කම්පන දේවල් එන්න ඕනේ Tamanne බලන්න ඒ වගේ නොසලී ඉන්න පුළුවන් ප්‍රතිචාර වැඩි අසත්පුරුෂයා ඒක නෝන්ජල්කමකට ගන්න සත්පුරුෂයා ඒක බුදු ගුණයකට සලකනවා ඒ නිසා මේ පැමිණි දුක් පෙන්ගයි කියන්නේ කිසියම් දෙයක් මේ ලෝකේ නොවිය යුතු දෙයක් වෙන්නේ නැහැ හැමදේම බලන්නේ ඇවිල්ලා අපිට ඉවසන්න පුළුවන් ද කියන එක තමයි ඉතින් ඊට පස්සේ ගසන්න පුළුවන් නම් ඒකේ බලපෑමක් අපිට නෑ අපේ බලපෑමක් ඒකට නෑ හරියට ගහකට කුරුවෙන් කෙටුවයි කියලා ගහ කිසිම තරහක් වෙන්නේ ඒ ගහම ඒ පරෝකාරයට පොරෝට මිට සපේන ගහින්න තමයි හම්බෙන්නේ නා ඒ ගහ ඒ පොරෝ ගහ කපන මංචරේ හේවනක් දෙන්නේ ඉතින් මේක තමයි ඉතින් අපිට කෙලවට යන දස්කොලම් ඔක්කොම නිවන් දැකලා තියෙන්නේ ඒවත් වැඩෙනවා ඒවත් ජාතිය බෝ කරනවා ඒවත් පරිසරයන්ව හැඩ ගහනවා නමුත් අපිට බුදුමාකාර ආදර්ශයක් වෙනවා අපිට අපිට මේ මේ ගස්කල් වගේ හිතක් කියලා හිතනවා බුදු කෙනෙක් දැක්කෝ අපි කන්නේ බුදුහමෝ චොක්ලට් කෑල්ලක් මාස්මෙලෝස් එකක් වගේ පැණි රස එකක් කියලා හිතන්නේ මුෂයන්සෙන් සම්පූර්ණව වෙන් වෙලා උද්ගලයේ යන කම්මයෙන් අටිසු කරාට ඕම පරමාදර්ශය කදාකත් කරලා නැහැ. තථාගත කියලා කියන්නේ එකයි එහෙව් තැනටපත් වෙච්ච. ඒක නිසා ඒක කරන්න පුළුවන් මනුස්සයන් විතර අපි හිතන්නේ අඬනකමයි දක්ෂකම, කියාපාන එකයි දක්ෂකම, අඬා හොගාන එකයි දක්ෂකම කියන එකයි ජනමාධ්‍ය කියන්නේ. ජනමාධ්‍ය තියෙන්නේම මම අපේ. අපි තොඳ ජනමාධ්‍යකාරයෝ. උදීදයක් වෙච්ච මහා කන්දක් කරගෙන ලකුවට මේක කියාපාන්න හදනවා. ඒ උරතල් වෙන්නේ. අනුන්ගේ අනුකම්පාව ලබා ගන්න. නැත්නම් ඉවසන්න පුළුවන්. ඕනම දෙයක් ඉවසන්න පුළුවන්. දැන් අපි දැනග මොනෝන්ජල් කරක් කියලා. අනේ ඒක අයින් කරගත්තොත් නොපවනවා. Venerable sir, could you please clarify if seeking of basic comfort while practicing the path is still a defilement? nothing outside this defilement, it is up to your attitude. If you can anything if you feel it is, uh, you can't do away with, that means you are a slave. Anything available, you must have the ability to do away with them. Anything you can't do away, you are a slave. It may be a luxury or it may be a self-mortification. Whatever it may be, so use it anything on the utility basis. Use for the sake of use, and once used, throw away. That is a throw away type razor, throw away type anything, It's a very good concept. In the Buddhism we use two tricks in the forest. Once used and throw away. Very nicely, craftily prepare it, after brushing throw away. Whenever you have a kind of a connection, that in that through that way, none of the tension happen. You sit and throw it. It appears like consumerization. It appears like luxury. But a uh, luxurious way of using in order to achieve Dhamma. Uh, uh, I didn't get you. I think that what is, what is happening is the karmic forces. Yes. So, any karmic forces attack to the emotional mind. Or any, any germs will be absorbed with the bread, slice of bread. If the bread is dry, atmosphere is full of germs, it never absorbs it. Exactly the way all the karmic forces are working with the troubled mind, disturbed mind, tense mind, and anxiety mind, and frustrated mind. So you make your mind all the time frustrated. All the mind test, um, um, uh, tensed. So karmic forces come and attack you as they like. Keep it dry. That is called tapasya. Dry it burn it, then they can't harbor. So that is a magic. But we are masters not only creating tension, giving it to the next door person also. And it is in fact infecting. when and where you keep, you can keep it. And even if you are rubber, don't talk with others. It's a very crime. But the thing is, when the person becomes depressed and uh, anxiety, uh, psychologically it says it's therapeutic to talk to other people. But imagine a split second, the mind is full in the present moment, no tension, you don't feel any karmic forces. Karmic forces are ready as far as, and if you go and touch them, they affect you. But without your approval of the same thing, without your seconding of the same thing, karmic forces are not full-fledged. They come and suggest. You go and whenever you go and approve it, then you suffer. Otherwise not. Otherwise Angulimala, how can he become enlightened after killing 990 uh, people? Everything gone. As Buddha told, mind you, if you go to hell, you will never come back. Therefore, mind your own business, give years available, keep that number of years here and now. All the karma become ahosi karma. They become bolnaya කියලා කියන්නේ මොකද්ද? Banks also they have, if you can't recover it, you cut it off. Not can ණයට? Bad debt. But we are taking responsibility we love our best to not to it become a bad thing. We some or the other pay. We call that we are very dutiful and we call it is very beautiful. So that means you don't know the art. You don't know the secret of the Buddha. Uh, billions and millions and mountains of karmic baby there. You will laugh at it. If possible, come and inflict me. I'm not worried. I'm keeping the mind here and now. It is like when the wave comes, if you sink down, wave go up, no damage. දත්තර ස්වාමීන් වහන්සේ භාවනාව ආරම්භ කර ස්වල්ප වේලාවකින් අධිකේ ස්පර්ශය නැති යටිපතුල් බිමට තියෙන ස්පර්ශයද නැති වී චිත්ත කැල්පස් වන බව දැනේ. එවිට දීප්තිමත් දම්පත් රූපයක් විශාල වෙන නිසා කුඩා වෙමින් තේ. ස්වල්ප වේලාවකින් නොපෙනී යයි. එම රූපයට නොඇලීමක් නොගැටීමක් සිටීමට අනිත්‍ය මෙහි කරමි. මෙහිදී ස්පර්ශ නැතිවීමට හේතුව පහදා දෙනමින් මා කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී භාවයේ දීර්ඝාෂය සහ නිවන්සේ පතමි. ඉතින් කර්මය ඇතිවීමට හේතුව දන්නවනම් කර්මය නැතිවීමට හේතුවත් ඒක. කර්මයක් ඇති වෙන්න හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව නිසා අපි දේවල් අල්ලන්නේ. දේවල් අපිට වදින්නේ. තෘෂ්ණාව නැති වෙච්චාම ගැලවිලා යනවා. යම් කිසි දෙකක් ලහතු ගාලා ලෙව්වට පස්සේ ඒ ලහතු මැකිලා ගියා නම් දෙක ගලවෙන්න. ලහතු කියන්නේ සිනේහණිය. අල්ලන දෙහි. ඉතින් අපි හැම ස්පර්ශයක්ම කරන්නේ තණ්හාව නිසා. ඉතින් ඒ අනුව ඒ තණ්හාව අනුව ඉතින් ඒ ඒ වයරක දිගේ ඉතින් ටෙන්ෂන් එක එනවා, ෆ්‍රස්ට්‍රේෂන් එක එනවා. ඉතින් ඒක නිසා මොනවාක්වත් අල්ලන්න තියෙනවා කියලා කියන්නේ නිකන් අවකාශේ පාවෙනවා වගේ. එහෙම ඉන්නකොට මේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ උත්තරඥාන්සේ කියනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුත්තෝ නීව අත්නානෝච පරන්දහෙය කුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන කුසෙය්‍යුම් පස්සයි අපි ගමේ හිටියත් අරඤ්ඤේ හිටියත් නීව අත්නානෝච පරන්දහෙය අපි කරගන්නේ දුකට අපකරාගන්නේ වේසට සැපට අරයයික කරයි කියලා හිතන්නේ නැහැ මම කරගත්තයි කියලා හිතන්නේ නැහැ අපි මේ හිතනවා නම් ඒ හිතන්නේ අපේ තියෙන කෙලෙස් අනුව තමයි. අපේ තියෙන උපදියන්. අපේ තියෙන නැහැදිච්ච කම නැත්තම් අපේ තියෙන මාර බලවේග අනුව මාර බලවේග නැති වුණාට ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ. ස්පර්ශ ස්පර්ශ කරන්නේ තෙතමනේ තියෙන කෙනාට විතරයි. තෙතමනේ තමයි කෙලෙස් කියන්නේ. එචාවි ඒක තමයි පෞරුෂත්වය කියලා හිතාගෙන ඉන්නේ. ඒක තමයි අපි රුචර්ස්කම් කියලා කියන්නේ ඉන්නේ. ඇයි ඒක තමයි අපි අබ්බැහි කියලා කියන්නේ. ඒක ඒවා මේ පිටින් මේ ජීවිතේ අල්ලගත්ත කුණු කන්දල් කියලා ගන්නවනම් අපිට තේරෙනවා මේ ඒක තර මිනිස්සේ කතා කරනකොට ඕන දුකකට ඕන ඉමෝෂන් එකකට ඕන කර්ණයකට මගේ හිත නැතුව ජීවත් වෙන්න බෑ. මගේ හිතට පුළුවන් ඒක නැතුව ජීවත් වෙන්න. එච්චර. අපි හිතලා තියෙන අම්මෝ යාට අනුකම්පා කරන්න eBay. මම නැතු යාට ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා අපි කොහොමද ගේට් ගෑරේජ් එක හරි දෙනවා. ගේට් දෙක ගන්නවා. ඒ තු ඒක හරහා තමයි ගෙට වින්නන්නේ. අනේ දැන් ඔය එකේ කොටුවක් තනියම ඉන්න බෑ. අපකරා වාද දෙන ඉමෝෂන් එකට හරි දුකකට හරි කරදරයකට මගේ හිත ඒකට ගිහිල්ලා බදාගත්තේ නැත්නම් යාට දුක දෙන්න බෑ. නමුත් මගේ හිතට පුළුවන් බම් පුරාගෙන කියලා දුක්ඛ මුල කියනවා ඉමෝෂන් එකට. දුර උඹට පුළුවන් නම් විඳවපන්. මම නෑ. අපි එවනේ අපි හරිය අනුකම්පයි මාර බලවේග වලට. අපි හරිය අනුකම්පයි දුක් වලට. අනුකම්පාවට දෙකන වෙලම කපන්න. බෙල්ලම ගමන්ත පියක් ගත්ත මේකද නෑ. අන්තිම සිස්කලා දිනවා. කිසිම කරදරයක් හොඳටම පේනවා කියාගෙන ළඟට It is a natural tendency of most uh, human beings to enjoy the sensual pleasures, unfortunately not realizing the limitations and the short life. As Buddha, through his own experience, having seen the two extremes, advised all to take the middle path. If due to the past created karma and the accumulation of the present karma uh, prevent them to understand the true nature and come out, the, out of the samsara, what would be the remedy as you with your wisdom and sanna to those unfortunate ones. Nothing unfortunate in this world if you can do mindfully. Even do sexual intercourse with mindfulness, that is the end of it. No problem. And if uh, we are being told we can't do bad things with the mindfulness, we can do. Do completely mindfully, then you find the game. That's why we to put on the light. Not to see it, not to enlighten into that. But if we can do, and uh, such a radical explanation, I quote Rajanish Osho, he says people are very happy with mindfulness on in-breath and out-breath. And if it is so effective, if it is so valuable, why can't one be smoking mindfully and be enlightened? If he is so mindful, he can feel the urge. He can feel the tendency for a smoke. Then he putting his hand into the pocket, and it is doing mindfully, then I give you the touch of the cigarette packet, and you take it out, take one cigarette, keep it on the lip, and put the hand in the other one, get the box of matches, light it, completely mindful, and light it. Inhalation, exhalation. Inhalation, exhalation. So we have a negative feeling for the smoking and a positive feeling for breathing. so mindfulness don't care good and bad. Mindfulness do not care right and wrong. Mindfulness do not care dhamma and adhamma. So you have to develop the mindfulness on neutral object and apply and it is working through your bad habits. Don't hide it. Instead, try to do as much as possible, even though you call a bad habit or taboos or socially unwanted things, try with mindfulness, then you feel it. It's how much emotional involvement, how much tension. I try my best to kill animals mindfully. You can do only once. Then you feel that tiring nature. It is taxing you you can't do. But you say old habits, I wanted to cut. And I feel more than the animal, I feel what I am doing. So once and two times you feel it's very costly. Whenever you do bad things, if you do mindfully, that is why people do bad things after drink. They do it in darkness. Well, they can't face it. So do anything, do anything come after once you develop mindfulness. You can't develop mindfulness on the bad thing, that is completely wrong. But once you develop the mindfulness, enormous, unexpected amount of bad thing happens. Don't try to develop phobia towards that. When and where possible, when and where mind is strong enough, let that happen under the light of mindfulness, then you feel how much the tension you are developing how much friction you are developing, how much uncomfortability you are developing. So one or two times you do away with it, it is you are doing with your own internal justification, not due to the fear, not due to satisfy others. So therefore mindfulness is very good in the bad habits or any bad thing, so-called bad thing. For the mindfulness, nothing bad. So therefore develop mindfulness with the help of the neutral object in the Dhamma way in a, in a uh, ethical way. And even if you develop to mindfulness, bad things happens. Mishap happens. Try to be mindful in the beginning, the middle and the end of the mishaps. That will be the first and the last thing. And it will be reduced. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී ඔළුව ඇඟ පුරා දැවෙන වේග වගේ සංකේත තේරුම් ගන්නේ කොහොමද? හුස්ම රැලි විදියටද මේකද මෙයටද සබ්බකාය පරිසංවේදී කියන්නේ නැතහොත් ධාතු වශයෙන් නම් කුමන ධාතුව හැටියටද කරුණාකර සෝදා දෙන්න. ඇත්තට මේ ලේබල් කිරිල්ල නිසායි අපි දුක් විඳින්නේ. අපි ලේබල් කරනවා ලේබල් කිරීම ඉවර කරන්න පුළුවන් තැනට. ඊට පස්සේ එනදී නමක් පටබදින් නැතුව ඍජු අත්දැකීමක් ලබනවා. ලේබල් කිරීමක් ඕන වෙන්නේ කාටද සංවේදනය කරන්න විතරයි. ඒ තමයි දැනෙන්නේ දැනෙන්නේ දේ එච්චරයි. ලේබල් වල තමයි ඔක හෙටත් ඒක ගන්න හිතනවා ඒක හොඳ නෑ කියනවා හොඳයි කියනවා ඒක නිසා අපි ලේබල් අන්ත ලේබල් කරන තැනකින් නැත්නම් නෝට් කරන තැනකින් ලේබල් කරන තැනකින් භාවනාව පටන් අරගෙන ලේබල් එක සම්පූර්ණයෙන්ම ගෙවෙනකන් යනවා. ගෙවෙන බන්න දේවල් වලට ඇවිල්ලා යන්නේ නම් පට බැඳිල්ලමකින් තොරව. බුදුජානක චේතනා මේ ලෝකේ තියෙන තාක් වස්තු නමකින් කෙලසිලා තියෙන්නේ කියලා. නමකින් කෙලෙසන්නේ මොකටද ඒකට කියන තණ්හාව නිසා. අපි දේවල් වලට ලේබල් දාන්නේ ඒකත් එක පස්සේ ගන්න වෙන කරන්නේ. cognition is to recognition. Once you cognize, if you wish to recognize, you put label. To reify. So therefore, if you not putting a label means you have no tanha. It comes in the natural way, it disappears in the natural way, just like a dream seen by a blind person, a dumb person. It's a very good, nice dream, but he can't communicate. But the dream is the dream. මේක ඉංග්‍රීසියෙන් තියෙන ප්‍රශ්නේ. සෝරි මගේ ලයිට් එක මාරුවා මට තේරුණා. සංඥාවෙන් තමයි මේ ලෝකෙ කෙලසිලා තියෙන්නේ. ඒක නිසා පపంచ සංඥා සංඥා නිදානානි පపంచ සංඥා මේ ලෝකයේ අපි ඇතුළත කරන හැම කතාවක්ම අපේ තියෙන මේ හිත දොඩමලවීම සියල්ලකම මුල සංඥා. ඒ නිසා දැන් අද ලෝකේ ටෙක්නොලොජි එක වැඩි වෙන්න වැඩි වෙන්න ইনফরমේෂන් ටෙක්නොලොජි සංඥා වැඩි. සංඥා වැඩි කියන්නේ අවුලක්. ඉතර වැද්දෝ ගාව පොඩි භාෂාවක් තිබ්බේ ලොකු සංඥාවක් නැහැ කිසිම තැනක උන් ගලේ කුරුටු ගෑවේ නැහැ උන් හිතපු තැනක හොලඟක්වත් නැහැ දැන් අපි ගිය පාරක් ගඳයි. උරුලව ගිය පාර වගේ. හැම තැනම ලේබල් ගන්නවා. අසෝලා විසින් අසෝලාට පින්පින් අසෝලාදී පූජා කරන ලදී. බුරුමේ ගියාම හැම තාප්පෙම ගහලා. අඩියෙන් අඩියට ගහලා අසෝලාට පින්පින් අසෝලාදී අසෝලා විසින් පූජා කරන ලදී. නරක නෑ ඉතින් නරක වැඩ නෑ හොඳට කරලා තියෙනවා. ඒක ඊට කොච්චර හොඳද කරලා කරන්නේ කියලා. අපිට ඕන කරලා තියෙන වැඩේ නෙවෙයි අන්ධහැරේ විතරයි. අන්ධහැරේ තමයි සංඥාව කියලා කියන්නේ. ඒ සංඥාවක් PhD කියලා ගන්නද, BSc කියලා ගන්නද, MSc කියලා ගන්න අවුරුදු කීයක් අපි. ඒනවා කියලා කියනවා BS means bullshit කියලා. MS means more shit. PhD means pile deep and high. ඔය සංඥාට කොච්චර විඳන් කරනවද? අයියෝ ඊට පස්සේ මේ මනසයිති මේ මට්ටමන ජීවත් වෙන්න ඇඳගෙන නටන්න වටා නිකන් සිටිබිරිස් වගේ හිටියනම මොකක්වත් නැහැ. ඒ නිසා මේ ලැබෙන මේ අත්දැකීමට කිසිම සංඥාවකින් තොරව හිත ගන්න පුළුවන් අත්දැකීමකට සංඥාවක් ඉල්ලන ගතිය අපේ ප්‍රകൃතිය නෙවෙයි. අපි මේ අත්කරණ ගතිය අධ්‍යාපනය හරහා දාගත්ත ඕනියමක්. දාගත්ත ලේබල් එකක්. දාගත්ත කැන්සර් එකක්. ඒක නරක නෑ. ඒක කියන්නේ බෙහෙතන පුළුවන් බලන්න නැතුව ඉන්න. සංඥාවෙන් තොර අධදකමනේ ෆ්‍රෙෂ්. ඒ නෝ සෙකන්ඩ් හෑන්ඩ්. ඔරිජිනල් බඩු. සංඥාව හැම සංඥා ලැබප දෙයක්ම සෙකන්ඩ් හෑන්ඩ්. සංඥාක් ලැබුණා කියලා කියන්නේ කලින් එක අධදකම නිසා අපේ දැනුම අක්කේය සංඥිනෝ සත්තා අක්කේයස්මින් ප්‍රතික්ඛිතා අක්කේයස්මින් අපරිඥාතං මාර්ගදීයන්ති මච්චන. අපේ සම්පූර්ණ දැනුම දැනට සංඥාවෙන් හඳුනාගත්ත දේවල් වලට සීමා වෙලා ඉවරයි. අපි කවදාකවත් දන්නේ සංඥාවෙන් හඳුනාගත්තේ නැති දෙයකට යන්නේ ඒකට අපි බය වෙනවා. හීනදාටි දානවා චකිතේ. කුතුහල දක්වනවා. නමුත් නිවන කවදාකවත් සංඥා තුල නැහැ. ඒ නිසා සංඥාව තුළ හැදිච්ච මේ අපේ කලින් කියන දේ තුළ හැදිච්ච අපේ මේ සංඥාව කද්දාකත් නිවනට යොමු කරන්න හේතර කොටු ඇතුලේ තියෙන්නේ. නමුත් අපිට පුරුදු ගතියක් දැනෙන, හුරු ගතියක් දැනෙන නිසා අපි සංඥාවේ දන්න ලෝකේ කරකිනවා. නිවන තියෙන්නේ දන්නේ නැති තැනක සංඥාව හරහා ගිහලා ලේබල් ගෙවුනට පස්සේ ඒක යනවා නොදන්න ශේෂ්ත්‍රයකට. එතකොට පෞරුෂත්වයෙන් යුක්තව යන්න. ශ්‍රද්ධාවෙන් යුක්තව යන්න ඕනේ. වීර්යයෙන් යුක්තව යන්න ඕනේ. සත්‍යයෙන් යුක්තව යන්න ඕනේ. සමාධියෙන් යුක්තව යන්න ඕනේ. ප්‍රඥාවෙන් යුක්තව යන්න ඕනේ දන්නේ නැති මොකද යනකොට ඊංගලි දාන. යනකොට පැනික් ඇටැක් එනවා. ෆ්‍රස්ට්‍රේෂන් එනවා. දන්නේ අක හොඳයි නොදන්නේ අකට වැඩි. ඒ නිසා අපි හැම වෙලාවෙම බලනවා දන්න දේට කොටු කරන්න ඒක භාග්‍යතියක්. ඒක ශිෂ්ටාචාරයේ විසින් ඇති කරන ලද වහල් ගතියක්. නමුත් ඒකෙදි සංඥාව හරහාම ත්‍රිපිටකය හරහා බුදුජානකට පණිවිඩය දෙනවා. සංඥාවෙන් දැනගැනීම සංඥාව නැති කරන ක්‍රම. එදාට තමයි නිවන ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ අත්දැකීම් වෙනකොට සංඥාවකින් තොරව යන්න අරින්න කිසි හානියක් නෑ අත්දැකීමට. සංඥා කරන්න ගිය ගමන් ඒක සෙකන්ඩ් හෑන්ඩ් වෙනවා. කිරි කලයක් දෝලා ගොම කඳුලක් දාගත්තා වගේ වෙනවා. ඒ නිසා මේ නුහුරුණු පුරුදු අපිට කියන්නේ නුහුරුණු පුරුදු රහස පිළිබඳ බීර ආදරයයි කියා කියලා තියෙනවා. බුදුහාමුදුරු දීලා තියෙන ආදරයටදී බොහෝම කැටක අල්ලන්න පුළුවන්. කවදාකවත් දන්න වචනවල දන්න එක්ස්පීරියන්ස් එක කවදාවත් නැහැ. එතන ගියාට පස්සේ අලුත් වෙනවා. කවදාකවත් අධිජබන දෙයක් වෙන හැටි යන්නේ ටිකෙන් ටික. ඉතින් මේ වගේ ඒවා පුරුදු කරන්නේ ඒ තරහට යන්නේ ඒක ලේබල් දාන්න එපා. ලේබල් වලින් කෙරෙසෙනවා. ගරු ස්වාමීන් වහන්සේ I'm a person who does not understand through experience or by listening something given in the Dhamma and therefore I suffer from Dhamma. I'm trying to find out how a person well versed in Dhamma would react or respond. Do you agree with everything said in the Dhamma? If you do, does it mean you understand everything through experience or otherwise? If not, do you accept things as true without an understanding? By you, I don't mean to be present, but just trying to gain an understanding of the nature of doubt believing, understanding and experiencing. May you be very happy and thank you ever so much for all that you have conveyed to us in these few days in Nothing special, everyone is having their due suspicion, due verification, they are relative. With respect to the verification when the suspicion arises, with respect to the suspicion only, verification arises, they can't do live, they can't live without each other. So each and everyone is having suspicion. And the uh, other party is the saddha. If you have saddha, no suspicion. If the saddha is there, no suspicion. If the suspicion is there, no saddha. So therefore, you have to have a balance. And the balance means no tension. You will accept the suspicion also. You accept the saddha also in the equal way. Both of them are yourself. In the sense that... Uh, Left part of the brain is full of suspicion. Right part of the brain is full of sadhana. So if you are living on the left side only, you are a scientific person, depending on the formulas, rational thinking, uh, scrutinizing, critical. When your mind go to the, the right side, totality accepted, nothing to add. So it is shifting from one to the other. Each and every person is a bipolar. Each and every person has this duality. So whenever they come to the balance, enlightened. That does not indicate they are completely gone without their character. Their characteristics are there. Mutually understand. Totality understand. Scrutinizing mind. Scrutinizing mind, scrutinizing mind understand the totality. No problem. Both can live in within the sky. you වහන්සේගේ ධර්ම දේශනා අන්තර්ජාලය මගින් දැන් අවුරුදු 5ක් 6ක් පමණ ඉඳලා අසනවා. තොරතුරු විහාරයේ ගතකට දින 10ක භාවනා තුලින් විශේෂයෙන්ම වහන්සේගේ මතකයේ නිමුතා ගෙනියන තුලින් අදාළ භාවනාවේදී මගේ සාධන උගන්වලට දිනුනා කියලා මට පැහැදිලි කරන්න හිතා ගන්න පුළුවන්. මගේ අනාගත බලාපොරොත්තු වහන්සේ මෙහෙවන නිසක වගේ භාවනා වැඩසටහනකට සහභාගී වීමටයි. වහන්සේට නිදුක් නිරෝගී සහ දීර්ඝායු ලැබේවා. නිවන් සුව ලැබේවා. ඒකාග්‍රසිත පැමිණි භාවනා යෝගී. කොමන සාදු යන. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව කරද්දී ආස්වාදයේ මුලවැද අර මොහි වැටුනේ නමුත් ආස්වාදයේ අංග පමණක් වැටුනේ. එතෙම ආස්වාද ප්‍රාසන් දෙකම සීනී යාමද වැටුනේ. ප්‍රාශ්වාසයේ මුලමැද නොපෙනෙන හිලේ දැනී දැකීමට උත්සාහ කර යුතුද? ප්‍රාශ්වාසය අනුපමන දැකීම ප්‍රමාණවත්ද? කරුණාකර පැහැදිලි කර දෙන්න මැනවි කියලා තමයි. මූලිකවම හිත ආසල් ප්‍රසාසී ඇතුළේ ඉන්න කාම තමන් ආරසයි. කවදාකවත් අංග සම්පූර්ණ දකින්න බෑ. එක එක වෙලාවට කෑල්ල කෑල්ල දැකලා චින්තාවේ හිතෙන් තමයි පුට්ටු හදලා මේක චිත්‍ර පෙන්වන්නේ. ඒක මුල දැක්කොත් මැද දකින්න බෑ මැද දැක්කොත් අග දකින්න බෑ එක වෙලාවක මුල දැක දැක නැගෙන ඊට පස්සේ මැද දැක දැක යනවා ඊට පස්සේ අග දැක දැක යනවා මේ තුනම චින්තාමය ඥාණයෙන් ඊට පස්සේ පුටු කරලා මම මුල මැද අග දැක්කා කියලා කියලා දෙන නිසා මේ ආනාපානේ ඇතුලේ ඉන්න තාක්කල් ඉදිරියට යනවා මේකේ වචනේදී ප්‍රාශ්වාස කියලා පාවිච්චි කරන එක ප්‍රශ්වාසයේ වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස ආශ්වාස ආශ්වාස නෙවෙයි දෙවෙනි එක රසසෝරයක්. බෙලෙකට ඒකට ලියනකොට වර්ධිනවා. ඒ නිසා ප්‍රසාරය අග දකින්න ආසාවේ මුල බඳාග දකින්නවා කියන එකක් මේක ලියලා තියෙන්නේ මේ සබ්ජෙක්ට් එකේ ඉන්න තාක්කල්. ඒ ඒ චිත්‍රය ඇතුළත ඉන්න තාක්කල් පොඩු වැඩි කල් යන්න යන්න යන්න නොදකපු පැත දකින්න පැති දකින්නවා එතකොට ඒකට පරණ චිත්‍රෙට ෆිට කරනවා ජිග්සෝ පසල් එකේ කැලිසෙට් කරනවා පස්සේ තමයි මුළු චිත්‍රය දකින්නේ ඒ නිසා එකවර කොහොමඩක්වත් දකින්නේ නැහැ කියන මූල ධර්ම කාරණා ඔළුවට දාගත්තට පස්සේ බය වෙන්න දෙයක් නැහැ අපිට තියෙන කැරි කැරි ගෙන්න ගඟලා ඒ පස්සේ දැම්මම තමයි චිත්‍රය. ඒ නිසා හොඳයි කියන්න පුළුවන්. අර සාධි මහන්ස භාවනාවේදී ශුන්‍ය ඥානයකට පැමිණි විට එතන පුද්ගලයෙක් නැත මමෙක් නැත කියා ඇතිවෙන්නේ යුතුයද? පිළිවන් ගන්න. මොනවාක්වත් එහෙම භාවනාවෙන් අපිට අපේක්ෂා කරන්නත් බෑ අපිට භාවනාවට හේතු කරන්නත් බෑ තමන්න තියෙන්නේ සංඥා තියෙන දැනලා සංඥා නැත්තන් යනවා ගොරෝසු තැනදලා සිුම් තැනට යනවා සක්කාය දිට්ඨිය තියෙන තැනදලා සක්කාය දිට්ඨිය නැත්තන් යනවා කියන්න පුළුවන් තැනදලා කියන්න බැරි තැනට යනවා ඉතින් මේක හැමදාම එක එක පාරවල් දිගේ සිද්ධ වෙනවා එතන මෙහෙම වෙන්න ඕනේ කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ එතකොට තේරෙනවා නම් ඒ එක එක දවසට එක එක පැති වලින් ඒ විවේක තැනට එතන ගියාම විවේකයක් කියනවා උදේකලාවක් කියනවා ඒ උදේකලාව වැටෙනවනම් ඒක අනිත්‍ය කියලා වැටෙනවද දුක කියලා වැටෙනවද අනාත්ම කියලා වැටෙනවද කියලා ඒක අවුරු ගන්න යන නරකයි කොන අහන්න යන නරකයි උදේකලාව බුද්ධ විදිනකොට ඒ උදේකලාව හරහා ඒ අදාළ ඥාන ඒක මෝරනකොට සිද්ධ වෙනවා. නමුත් ඒ වශයෙන් එක එච්චර සෞඛ්‍ය නැහැ. One thing, when we meditate and have mindfulness, we become so aware of the many things happening us in the outside world. Uh, is it because we have more access to our unconscious brain? As Buddha talked about conscious brain and unconscious brain, please explain. that. Uh, unconscious brain is a psychology, the Western terminology. Uh, in Sinhala we call Uluhita Sahaya Atihita. But according to the Buddhist presentation, three kinds of defilements, transgressional kind, obsessional kind, and the uh, underlying tendencies. So underlying tendencies, whenever someone going to see, that you're completely like a strange because they so far we protected as our treasure. From life to life we brought it. But they are utter detrimental germs. Whenever the opportunity happens, they grow and kill you. So this is the treasure we take life to life. So when we see this underlying tendencies under the light of sun, they can't live, they can't take this virulent uh, germ, they die off. So when and where you see, whether you like it or not, are virulent, uh, poisonous nature reduces. So it appears like completely new thing, you don't know. That is not, not you don't know, but you have misunderstood this enemy as your son, enemy as your relative. So that observation is making Tupsi Turvila upside down. So therefore Buddha says, as much as possible, go to the deep layers and observe it. Enormous thing happen. In the present day, it is being communicated through the holographic presentation. Holographic means that the big picture. Each and every tiny particle represents the big even if you reduce to the smallest particle, that also represents the whole picture. So our brain working in the holographic way. When you go to the deep, deep, subtlest point, whole world you can find within that tiny particle. So it appears like the tiny particle is expanding, but not. You are coming closer to the tiny, that means you are forgetting about the grossness, totality. Go to one particular point, and it, that represents the whole world. So that is why it says that Buddha may ask us to go deep, physics is asked us to go out, end result is the same, but the physics, no end. In uh, mythology in the India, the father asked two children to go around the uh, sea. One, one person went around the sea, other person went around the Lunupolkata. We won the, we won the prize, another you. Either you go around the Lunupol or you go around the whole circle on the sea, exactly the same. So therefore, your body is the Lunupol Within that whole Nibbana is available. But you go out, you are disappearing, you are going to the chaotic situation. Go in, everything is there. ස්වාමීන් වහන්සේ අපවන ජීවිත කැපකිරීමකින් මේ යෝගාවචර මාර්ගයේ ගමන් කරන අප වැනි යෝගාවචරයන් වෙනුවෙන් උපදෙස් දෙනු මැනවි. පළවෙනි මාර්ග ඥානය ලැබුව අයෙකු දෙවනි මාර්ග ඥානයට වැඩකිරීම පිළිබඳව පිළිපැදිය යුතු ආකාරය කියා දෙන්න. දෙවනි මාර්ග ඥානය ගැන කිසිම සුදුසු වන්නේ කුමන අවස්ථාවලදීද? පළවෙනි මාර්ග ඥානය ප්‍රතික්ෂේප කර දෙවනි මාර්ග ඥානයට වැඩකිරීම අසාර්ථක වුවොත් පළවෙනි මාර්ග ඥානයට අහෝසි වන බව වහන්සේ පැවසුවා. මේ සිදුවන්නේ ඇයි? ස්ථිර තත්ත්වයකට පත් වූ මාර්ග ඥානය කිසි හේතුවක් නිසා අනුමුති වීමට හැකියාවක් නැහැ නේද? ප්‍රශ්නේ මුල් කොටසේ අව කොටසයි විනාශකමක් තියෙනවා පසු කොටසට උත්තර දුන්නොත් ඒක බුදුම ස්වාමීන් වහන්සේලා කියන ක්‍රමයට තමන් ලක්ෂ කෝටි වාරයක් පරීක්ෂා කරලා බලන්න ඕනේ ඇත්තටම තමන්ගේ හිත යම් ඉතිරි ගතකට පත් වෙනවා කියලා ඒක කරන්න තියෙන සැක කිරීමේ වෙලා නැව කියලා කරගෙන යනකොට වෙලාවපත් වුණොත් එයාට පුළුවන් ඊගා මාර්ග ඥානෙට යන්න. ඒ යෑම සඳහා මේ පත්‍විච්ච මාර්ග ඥානේ ඵල ඥානේ බාධා කරනවා. මොකද ඒක හරි ලේසි යන්නේ ඒක හරි රසයි. ඒ නිසා භාවනා හිතාපුවා ඒකට ගිහලා කැප් වෙනවා. ඒ නිසා කියනවා මට ඵල ඥානේ සුමාන දෙකකටපත් නොවේවා කියලා අදිෂ්ඨාන කළේක අදිෂ්ඨානෙන් කපලා දාලා. එතකොට යන්නේ දෙවෙනි මාර්ග ඥානෙට ඒක වැඩ කරේ නැත්තම් නම් සුමාන දෙකකට පස්සේ අර අදිස්ථානේ නතරලා ආයේ පළවෙනි ඵල ඥානෙට ඉන්න පුළුවන්. ඒ වැඩ කරනවා නම් ඒ අදිස්ථාන දිගටම ගෙනියලා දෙවෙනි මාර්ග ඥානට යන්න පුළුවන්. මේක උගක් වෙලාවට කියනවා ගුරු රෙකෙක් කරනවා නම් හොඳයි. නමුත් මේ තොරතුරු දෙන්නේ Taman විසින් Taman වැඩේ කරගන්නවා. එහෙම නැත්නම් හිත හරි ආසය අර ලැබපු මාර්ග ඥානෙ නතර වෙන්නේ දෙවෙනි ඵල ඥානය අතර වෙන දෙවෙනි මාර්ග ඥානට යන ඒ නිසා සීමිත කාලයක අදිෂ්ඨාන කරලා කරනවා කියන එක තමයි ඒකට දෙන ටෙක්නික් එක. ඉතින් මේ ප්‍රශ්නේ මුල හරිය තියෙන්නේ ඒකට වෙනස් ටික ව්‍යාකූල තත්ත්වයක්. මුල කියන්නේ ඒක මුලකද? අරගෙන මාර්ග ඥානය ලැබුවා අය දෙවෙනි මාර්ග ඥානයට වැඩ කිරීම පිළිබඳව. මට මුල් ටික ප්‍රශ්නේ මුල. අප්‍රමණ ජීවිත කැපකිරීමකින් මේ යෝගාවචර මාර්ගයේ ගමන් කරන අපරණ යෝගාවචරයන් වෙනුවෙන් උපදෙස් දෙනු මැනවි. පළවෙනි මාර්ග ඥානය ලැබුවායි දෙවෙනි මාර්ග ඥානයට පත් වැඩ කිරීම පිළිබඳ පිළිපැදිතු ආකාරය කියා දෙන්න. දෙවෙනි මාර්ග ඥානය ගැන සිටීම සුදුසු වන්නේ කුමර අවස්ථාවලදීද? පළවෙනි මාර්ග ඥානය ප්‍රතික්ෂේප කර දෙවෙනි මාර්ග ඥානයට වැඩ කිරීම අසාර්ථක වුවොත් පළවෙනි මාර්ග ඥානයේද අහෝසි වල බව වහන්සේ පැවසුවා. මෙය සිදුවන්නේ ඇයි? ඉතින් මේ පළවෙනි මාර්ග ඥානයේ පිළිබඳව නැතිවීමක් වෙන්නේ නැවත සමවැද ගන්න බැහැ. තමන්ට හරියට මේ ලයිසන් එක නැති වෙච්ච වෙලාවයි. වාහනේ පදවන්නත් පුළුවන්. ආව වුණොත් අදිශයට දෙන්න විදියක් නැහැ. බැලන්න තමන් ලයිසන් එක තියෙන එලා පොඩ්ඩකට මිස් වෙලා. මිස්ප්ලේස්. එතකොට යා දන්නවා මේ මහත්තු වෙන්නේ නැතුව යන්න ඕනේ. මහත්තුම පැවිදිසරත් දෙන්නම් කියලා වෙලා ගන්න පුළුවන්. නමුත් දන්නවනම් පැවිදිසරත් දෙන්න බෑ කියලා. ඒක කරකට වෙනවා. අන්න ඒ වගේ තිබුණ එක මිස්ප්ලේස් වෙනවා. සුදුසුකම තියෙනවා ප්‍රශ්නයක් આવොත් තොප්පු කරගන්න වගේ ඒ නිසා ඉතින් දින තක්කමුක්කව සමාහට විචිකිච්ඡාවට හේතු වෙනවා. මට ඇයි මේ වගේ වෙලාවට ලක්මක් වෙන්නේ ඒ මොකද මේ ඒ අවස්ථාන කෝලයේ එක මිස්පේස් වෙන නිසා ඒක නැති කිරීමටයි කියන්නේ සීමිත කාලයකට අදිස්ථානයෙන් ඵල ඥානය අයින් කරලා ඊගා මාර්ග ඥානට වැඩ කරන්න කියන්නේ. ඒක වෙන්නේ නෑක කාලක කියන අපේ යුගයේ ගුරු ස්වාමීන් වහන්සේලා උගන්වන කෙන්දිම් ක්‍රමයක්. ඉස්සර මොකද තිබුණේ කියන්න බෑ. මොකද ඥානාරාම ස්වාමීන්ගේ සමථ විදර්ශනා භාවනා මාර්ග පොතේ ඒක කියලා තියෙනවා මේ සෝවාන් මාර්ග ඥානය සහ ඵල ඥානය සහ සකදාගාමී මාර්ග ඥානය අතර පිටාන පුංචි වෙනසක් තියෙනවා. ඒක අහුවෙන්නේ නැහැ. මොකද ඒකෙදි කෙලස් කැපීමක් වෙන්න කියලා දුර්ග විතරයි වෙන්නේ. ඉතින් යෝගාවචර නිතර නිතර ඒක වැඩ කරනකොට මම මේ සමවදින්නේ මිත්‍ය පුරුදු කරපු සුවාන ඵල සමාපත්තියද නැත්නම් තව පියවරක් ඉදිරියට ගිහිල්ලා සකදාගාමී ඵල සමාපත්තියද කියලා යෝගාවචරට හරියට වෙන් කළ දැනගන්න අමාරුයි. ඉතින් ඒකට ඒක උපක්‍රම දාලා මේ එක එකක් නලිෆයි කරලා හයිපොතෙටිකලි eh, උත්සාහ කළා තමයි කරන්නේ. ඒකේතර බාධාවක් නෙමෙයි නමුතර ප්‍රදීතම වෙන්කර හඳුනා ගැනීම දුර්ලභමක් තියෙනවා. මේ ප්‍රශ්නේ විතර තියෙන එතනින් තමයි. ඒක ඉතින් කරම ඔය මේ ඍතු උත්තරකින් බේරන්න බෑ. එනිකන් රත්තරණක තියෙන ක්‍රැක් ගන්න පිරිමැදලා පිරිමැදලා බලනවා. ඉතින් ඒක කීපතා කරා. ආ කියන්නේ නමුත් පළවෙනි පරීක්ෂණයෙන්ම අවසාන නිගමනය ගන්න බෑ. කීවතාවක් කරලා කරලා බලන්න. ගෞතම ස්වාමීන් වහන්සේ තවත් තමයි තමයි යෝගී ජීවිතයක් අතර ජීවිතයකට නැවත ගිය විට සම්පූර්ණ වෙනස් ජීවිතයකට පත්වන්නේ. මේ දියුණු කරගත් මෙම මම දියුණු කරගත් මේ භාවනාව ඒ විදිහට පවත්වාගෙන යාමට නිසි උපදෙස් ලබා දෙන දෙනි කරුණාවෙන් ඉල්ලමි. ඉලා සිටිමි. පෙරවන් කරන්නේ. ඉතින් ඒකට ඉතින් දිගටම ඉන්න ඕනේ. ඒකට ඉතින් මේ මේක. දැන් පින්වාට පස්සේ මේකයි කරන්න ඕනේ කියලා ආපහු යන්නේ කවුරු කියපිටයි. ඉල්ලන්නේ ගියානම් බෙදාගත්තනම් පරිප්පු ගන්න එකයි දෙන්නේ. ඇදගත්තනම් නාන එකයි දෙන්නේ. කවුරුත් කියන්නේ බලයන් කියලා. මරෙන් කියලා කියන්නේ නැහැ. මේක මේක අමාරු දෙයක් වෙන්න නේද? පෙන්වුවට පස්සේ ආයෙත් ඉල්ලන්න බැරි නෝ නම් ඉතින් මොනව කරන්නේ? මඟ හොඳට තිබේ නම් යන්න පාරක් ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම මුලා වූ එකෙක් සේ. ඒකද මගේ අරකට දාන්න දෙනවා තව සම්දි රන්දි තියෙන කුණු. මම ඕක දැනගෙන තමයි මේ සිවුරක් අල්ලගත්තා මාගේ. ඒක වටිනාකම දන්නේ මම විතරයි. ඒක පුදුම පුදුම පුදුම මොකද කියන්නේ තියෙන්නේ ඒකද? පුදුම ඉන්ද්‍රජාලයක් මේ සිවුර කියන්නේ. මිහිතා ගන්න බෑ. මෙච්චරම මෙච්චරම දෙවියක් තියෙනවා කියලා දන්නවනම් මං 20 විතර පැවිදිනවා. මං 35 වෙනකන් ටිකක් පහ වුණා. හැබැයි නරක නෑ. මොකද මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ටිකක් අරවට අහලා ඉන්න ඕනේ. ඒ වුණාට මේක කියන්නේ පුදුම භාණ්ඩයක්. කියලා වැඩ නෑ. ඒක මේ අවුරුදු 2600 කට පස්සේ ආර්යයන් දජේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මට අංගලක් දශමයක් වෙනස් කරන්න බෑ පාටක් වෙනස් කරන්න බෑ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් 512000ක් බුද්ධ ශාසන වල ගෙනාවු සිවුර. දාගත්තකම යන්න තැන කට්ටි අයින් වෙන පාරේ පිළිදෙන. කියලා වැඩ නැහැ ඕගොල්ලෝ කියලා වැඩ නැහැ ඕගොල්ලෝ ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරනවා. ඒ තරම්ම ජොලි භාණ්ඩයක් මම මට ඥානයක් තියෙනවා කියලා කියනවනම් කියලා දෙකකට එකට මං කැලේට රින්ගු එක දෙක මේ සිද්ධ අන්ත සේරම සම්පූර්ණ මේක පුදුමාකාර භාණ්ඩයක් මන්දේ ගුණරත්න අපේ හේනකුල ගුණරත්න අඳුර අපෝ ඒ සංකේත ඒ සංකේත කියනවා ඒක මේ ශූරක පාත්‍රයක මේ අපිට බුදුහාමුදුරු දීලා තියෙන මුංචි සාරල උපක්‍රම වල තියෙන තෙද අවුරුදු 2006 කට පස්සේ ගිහිල්ලා ඒකේ තියෙන තෙද බෞද්ධයන් අතර විතරක් නෙවෙයි. අබෞද්ධයන් අතරට ගියත්, ඊටවක් කරේකටට ගියත්, සිවදාගෙන ගියාට පස්සේ සම්පූර්ණ වෙන ජීවිතයක් තමන්නම හිතෙනවා මට මතකයි මම අර කේස්බරෝ කේස්බරෝ වරි අන්තරේ UK වල ගිය වෙලාවේදී සක්මන් කරන්න ගියා ඉස්සරහා ගාඩන් එකට. ගියාම ඉස්සරහට පොලිස් කාරෝ දෙන්නම තොප්පි දෙක ගලවලා කියලා ගත්තා. ඒකට මයිත් එක ගියේ කනා මේ එහෙ වැඩ කරන බැරිස්ටර් කෙනෙක් ස්වාමීන් වහන්සේ දන්නවද ඔබ වහන්සේට රෙස්පෙක්ට් කරයි කියලා. ඉතින් මම කොහොමද ඒගොල්ලෝ දැන් මෙහි මේ ඩිසිප්ලින් එකක් තියෙනවා. ආගමික නායකයෙක් කෙනෙකුට ආගමික ස්ථානයක් යනකොට ඒ නායකයාට කියලා තියෙන විදිහට යුනිෆෝම් එකෙන් ප්‍රතික්‍රියා කරන්න කියලා. ඉතින් අපිට වෙන රජෙකුටවත් කරනවද? ගැහුවට කරනවද? දඩ ගැහුවට කරනවා. මේ බුද්ධ දිෂ්ඨා හිතා ගන්න. ඉතින් ඉතින් ගෙදර යනවා නේ පළයල. මමන මෙච්චර ලස්සන උත්තරයක් තියෙද්දි ඒක පෙන්නලා තියෙද්දි ආයෙ අරගෙන අර මඩේ දානවා නම් මට කරන්නේ මම කිම් බාර ගන්නෑ. කරලා කරලා බලමු. කරලා බලමු. ලොකු සාමිනියන්ට කිව්වා ඒ හිරු හිතන තරම් ලේසි නෑ ගලවන එක කියලා. දාන එක නම් ටිකක් ලේසි. ගලවන එක හරියම. පින්වත් ස්වාමීන් වහන්සේ පෙරේදා භාවනාවේ දී සිටින විට ආනාපාන සතිය යොමුවී උඩට ගැනීම නොදැන අවස්ථාවක් පත්විය. සල්ප වේලාවකින් ඉදිරි ආත්මය ගැන කිසි මහානදා පුරා කෙලවර කිරීමත් පෙනුනි. මෙන් ඉලයාද නොවූ බව විශ්වාස කළේ. පසුව නැවත ආනාපානසතිය දිගටම පැවැත්වුවේ. ඉක්පසු අදක්වා එන්නේ නොපෙනේ. නොපෙනුනි ආනාපානසතිය මුලින් කළේ. කිසිවිට සිත වෙනස් අරමුණු කරා ගියේ. එහෙත් කල්නා ඉහත කරුණ ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නම් දැනෙන. පිරුවන් කරා. දැන් එක එක කරුණු මොකකින් අපි විස්තර කරන්න බෑ. ඒ කරුණක් හරියට හරියන්න නම් ඒ දහස්වර එන්න ඕනේ. මෙතන අපි මේ භෞතික තිබ්බ සාකච්ඡාව ආරවල 10 15ක් මේ කිව්වා මේ භවනාකදී පේන දෙයකින් මහා ලොකු මුගදෙනෙක් ඕක කියවගෙන මේ හීන කරගෙන නිමිති කරගෙන නැතද ඒ කිව්වොත් වෙන්නේ භවනා හිතිනවා ඕක ඒනමන ඕක සත්‍ය නම නැවතට තේයි ඒ අපිට කරන්න තියෙන්නේ කරගෙන යන භවනා කරන ගමන් මේකට විවෘතව ඉන්නවා කිසිම විනිශ්චයක් නොකර විනිශ්චය කරපු ගමන් එතන අහුවෙනවා ඒ නිසා ඒවා මේ මනසේ මායා සංඥාවේ මායා වලනු කන්න එපා. ගණන් ගන්න නැතුව අනේක තියෙන දැක්කාටම නොදැක්කතේ. දැක්කට මොකද අන්දේක්ෂේ. මේ ලෝකේ තියෙනවට නෙමෙයි. භාවනා කරනකොට පේන දේවල්දී මේ චක්කු මාසේ අතාන්දෝ. ඒක නෙමෙයි මේවා අතගෙන ඒක කල්පනා කරගෙන ඉන්නවයි කියලා කියන්නේ ඊට පස්සේ චිත්තක්ෂණ කීයක් ඒ අර අර අර අරකින් ඇතිවෙච්ච සංඥාව වර්ධනය කරනවා ප්‍රපංච කරනවා කියන්නේ ඔකට ප්‍රපංච කරනවා කියන්නේ ඇතුලේ ගොජදා ඇතුලේ පැහැවෙනවා ඒ පැහැවන්නේ Taman තණ්හාවෙන් අල්ලාගත් එකක්. ගොඩාක් දේවල් දෙන්න එකක් ඇල්ලුවා. ඒක කොච්චර දානවා? ඒ කියන්නේ අපි කොච්චර ඒ ලනුව කාලා තියෙනවා. මේකයි බුදුචාන්ස් කියන්නේ මේ සංඥාව නිසා පැහැවනවා. පැහැවන් නිසා අපරාධේ ඇතුලේ මේ මධ්‍යසාරය. මැත්තේ ප්‍රපංචකරණය කරපු ගම ඒ පැත්තටම ඇදලා යනවා. ඒක නිසා මේ තේරුම් අරගෙන එකක් දෙකක් අල්ලගෙන නටන්න බෑ. ඕක දහස් ගණන් යන්න. ඒක තමයි මේ දීමෙන්නේ. ඒ නිසා බය වෙන්න පැලිවරක් ඕන නම් මම ජීවත් දෙන්නම්. පැලිවෙන්න ඕන නම් පැලි කරන්න. වැඩේ වෙන්න අරින්න හොඳට මෝරලා එනකම් එක සැරෙන්න මේ එක හිණින් එළි වෙන්නේ නැහැ. ගොඩාක් යන්න අරින එකයි මොරච්ච මොරච්ච කම කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අකුසල කර්ම කුසලයෙන් අවබෝධ කර හැකි බැරි නිසා වැඩිවට බෝධි පූජාවේ කුසල කර්ම සිදු කරයි. නමුත් අධේ පවත්වමින් වර්තමාන මොහොත දැකීම භාවනාවෙන් කෙලෙස් දුරු කිරීම එම අකුසල කර්මයේ අනුමත කිරීම සඳහා ඒ වල යෝග්‍ය නොවේදයි දැනගැනීමට පැවැත්වෙනවා. ඒක නිසා ලේසි බුද්ධ පූජා බෝධි පූජාව කරනකොට සත්‍යය ඉවරයි. බුද්ධ පූජා කරනකොට ඔක්කොම සතියෙන් කරනවා සත්‍ය ආනන්දත් හම් වෙනවා බෝධිපෝධ ආනන්දත් හම් වෙනවා අකුසල උද්ගේ වෙනවා කර්මත් වැඩ කරන්න නැතු යනවා ගොඩක් තියෙනවා ඒ නිසා කොයි දේ කරත් මගේ දින වචන සත්‍යකේ හැටියට මම කියන්නේ වැසිකියට කියලා මල බහ කරත් ගඳ කිලිය කියලා මලක් පූජා කරත් දෙකම එක පින සතියෙන් කරනවා මල දෙකයි එකට දෙකම බලන්න. ඒ ඒ තමන්ට දැනෙන්නේ නැහැ. ළඟ කෙනෙක් හිටියොත් තමයි ඒක අඳුරවන්න තියෙන්නේ. අර ස්වාමීන් වහන්සේ මාගේ භාවනා වැඩමුළුවට පැමිණි මුලින්ද තුන ගත කරගත්තේ ඉතා අසීරුවේ. දෙලසක් කොන්දමන්ත ගෙදර යන්න තරම් පිටියේ නම් හතර පහ කය හත දිනවලදී මා යම් කිසි දිනුවක් ලැබෙන්නේ. සමාධියට තරම් ළඟා විස්කරු හිත සංසුන් කර මධිවේගාවක් ගති කිරීමට හැකියි. ආනාපානයේ මුලැමැදාග හා සංසුන් වීම බැරිින් තිබුණි. මැද අගහා සංස. එහෙත් අතමින් දින අතමින් දින පෞද්ගලික මානසික හේතුවක් ගියා නිසාම හිත අවුලී ආනාපානයේ හිත සංසුන් තාමක පත් නොවේ. දොළොස් වෙනිදා හිත ගත කරන්නේ කාර්යෝග ජීවිතයයි. නැවතත් සංසුන් භාවයට පත්වන සිතින් හැදි කර දෙලෙන් කෘතඥ වෙයි. ඔබවහන්සේ පිළිවන් කරයි. මේ අර ඉස්සල ප්‍රශ්නේම තමයි වෙන විදිහකට වර්ණගලා තියෙන්නේ. ඒක අර වෙන ප්‍රශ්නෙකට උත්තර දුන්නා වගේ මේ සංසුන් භාවය කියන්නේ කරබල කලබල කියන එකේ අනිත් පළුව. කලබල වලට කවදාකවත් ඉන්න බෑ සංසුන් භාවය නැතුව. සංසුන් බවට කවදාකවත් ඉන්න බෑ කලබල නැතුව. ඉතින් අපි දැනගන්න ඕනේ. සංසුන් වුණා කලබල වුණා දෙක එකම හිතේ தত্ত্ব දෙකක්. අපි දන්නේ නැති සංසුන් බව නිසා අපිට ආසරයක් තියෙනවා. සංසුන් බව ඇති කරාට පස්සේ සංසුන් බව බුද්ධියට සින්න වෙන්නේ සමාදම් වීම වෙන්නේ කලබල වෙන එකත් සංසුන් භවයේ අනිත් පළුව. يعني සංසුන් භාවයට කලබලේ ප්‍රතිපක්ෂයි. කලබලයට සංසුන් භව ප්‍රතිපක්ෂයි. මේ දෙකම ලක්ෂ වාරයක් වෙනකොට තමයි හිත මෝරන්නේ ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තමෝ සතරම් අත්පදාන මිනිස්සේ ඒ මල බැඳිච්ච තෙල්කුණ බැඳිච්ච රත්තරම් පහන්නේ තෙල්කුණ කපන්නේ ගින්නේ සහ වතුර ගමන්නේ ගින්නේ දාලා පිටකුණ තට්ටුව පුච්චනවා ඊට පස්සේ වතුර දාලා මදිනවා ඊට පස්සේ ආයෙ ගින්නේ දාන ඉතින් මේ වගේ දෙපැත්තේ ගැටුම හරහා තමයි පන්නතේ හිතෙන්නේ. නමුත් අපි තියෙන අංශභාගකයේ තමයි මේ සංසුම් බවට කැමැති වෙනවා කලබලටකම් අකමැති වෙනවා. ඉතින් ඒ තාක්කල් අපේ දර්ශනේ සම්බරයි. ඉතින් ඒක ස්වභාවයෙන් එකක් නෙවෙයි. සුතුමේ ඥානෙ එහෙම නැත්නම් තමන්ගේ ඉන්දිය සංවරයෙන් හිතා ගන්න ඕනේ කලබල වෙච්ච හිත තමයි සංසුම්කමක් ඕන කරන්නේ. සංසුම් වෙච්ච හිතට එතන ඉන්න බැරි වුණොත් කලබලකමක් ඇති කරගන්නවා. ඉතින් මේ දෙකම වෙනවා කියන්නේ දියුණු වෙනවා. කවදා හෝ මේ දෙකට කම්පා නොවීම පළවෙනි ප්‍රශ්නේ අහලා තිබුණ විදිහට ආවට පස්සේ කාසියේ නෝනගේ මූණ තියෙන පැත්තාවත් එකයි පොල් ගහ තියෙන පැත්තාවත් එකයි. අපි සත්‍ය කාසිය දැන් නම් ඒව නැහැ ලංකාවේ. පැජිටිගේ මූණ තියෙන පැත්ත තියෙනවා පොල් ගහ තියෙන පැත්ත තියෙනවා. ඒ කාසිය උඩ දානවනේ අර ඔට්ටුවට ඉතින් ඒකට අපි එකකටනේ බලාපොරොත්තු වෙන එකක් දිනුම එකක් පෙරදුම කියලානේ. ඔව් කාසියක් ගන්නකොට කාට හරි ගෙදල්ල මට මූණ තියෙන පැත්ත විතරක් ඕන බෝල් ගහගෙන පැත්ත නැති කාසියක් දෙන්න කියලා. ඉතින් මෙතන කියනවා අනේ ස්වාමීන් වහන්සේ කොහොමද රජිනිගේ මූණ විතරක් තියෙන කාසියක් හොයාගන්න කියන්නේ. ඔය විනිපෙග් වල තියෙනවා සල්ලියක් ගන්න. මින්ට් එක ලංකාවේ සල්ලියක් ගන්න පෙතන් ගිහිල්ලා අහන්න බෑනේ කාසිය ගන්න බලන්නේ කියලා තනි පැත්ත තියෙන්නේ. ඉතින් ඒ තරම් සරලයි මේක. අපි මේක පැත්තකට අදින ගතිය අපේ තවස්කණන් පුරුදු කරන්නේ. ඒක ස්වභාවයෙන් ලැබෙන එක මේ දෙකටම සමහිත. ඉතින් ඒක තමයි අපි පොඩ්ඩක් හරි අවබෝධ වුණා නම් ඒක තමයි අපි ලඟු ලොකුම විප්ලවවාදී ධර්ම. සම්ප්‍රදාන කුල නොවන ධර්ම මේක දෙන්න නම් අනිවාර්යම කරදරෙන්න ඕනේ. එනකොට බලන්න ඕනේ මේක විවේක හිතයි කරදර පේන්නේ කරදර හිතටයි විවේක පේන්නේ දෙක එක සාපේක්ෂතාවයක් තියෙන කියන එකයි තේරුම් ගන්න තියෙන්නේ අරකට ස්වාමීන් වහන්සේ මම කරක්කම බලංගාට මේ යෝගී ඉහිත් මට මානසරයක්ව විපස්සනා ඥානයක්වත් ඇත්තේ මම නොදන්නේ ඉහිත් මගේ ජීවිතයේ ඉඳලා ප්‍රශ්න කරදර වලදී අභියෝග වලට මුහුණ දීමේදී ලොකු ආකාරයක මේ නිරත නම් තා මුනි වැටේ වෙළඳාමෙන් හදිසි තීරණ ගැනීම අනාගත වරද පැටවීම වැනි ක්‍රියා ආවේගශීලී වීම වැනි දෑ වෙළඳාට වඩා බොහොම බොහොම අසුවීමක් වැටහි අඩුවීමක් හැටැටි. දේවල් වලට ඇති ඇලීම හොගතුරට තුනේහි ඇති බවක් වැටහි. මෙය මෙයම දියුණුවක් ගැන සැලකීම මෝඩකමක් දැයි වහන්සේගෙන් අසන කැමැත්තෙමි. වහන්සේට දෙවුවන් සරණයි. නෑ ඒක කවුරක්වත් දියුණුවක්ද කියන්නේ නැහැ. ඔය කියන தත්ත්වයටදී හිත මේ අසහනයටපත් වෙන්නේ හිත ආතතිගත වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියනවා ගොඩාක් කන්ට්‍රෝලර් දෙන්නේ නැහැ ටිකක් මැදට වෙලා. මැදට එන්න එන්න එන්න අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි හැකන්ම ගන්නක් කරන්න පුළුවන්. දෙපැත්තට යන්නේ ගියොත් එහාට මෙහාට පැද්දුනොත් ඒක ඒක එක ගැටුමක් ඇති කරනවා. ඒ නිසා ටික ටික ටික ටික මේක ලං කර කර ලං කර කර එනවා. ඒ කියන්නේ සමාජශීලී පැත්තෙන් ඕක තමයි අපිට තේරෙන්නේ. ඉතින් අර පොත පොත දන්න කෙනෙක් නම් ඒක අසවල් ඥානෙ අසවල් මේක කියලා කියනම සර්වඥාන්සේ කියන මේ අනිවාර්යයෙන්ම දත යුතු නැහැ කියලා. අත්තරව පාවිච්චි කරන වඩුවා ඒක ගාමි අත්තරව පාවිච්චි කරාට කොච්චර එක එක පාට කලිය අතුනට ගෑවෙනවද කොච්චර මිට ගෙවෙනවද කියලා එයා දන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඒක නන්දවාලිනේ කියන්නේ පිපුණු මලේ රුවේ මල ගනීදෝ මල කිදුවේ උඹ හැරුව බලන් දෙපා. එච්චරයි. පිපිච්ච මල කොහොමද ලස්සනයි? ඒ මල දන්නේ නැහැ. ඒක පිපුණයි කියන්නේ. ඔය හැදරුව බලන්න යන්න එපා. අර කිල්ල ලොකු වුණාට පස්සේ ඒකිට ගෙදර කන්න යන යන නිසා කටුමැටි පිටියේ හේවනල්ල බලන්න. ගෙදර කිල්ල වතුර ගන්න ගියාම වතුරේ ඡායාව බලනකොට අම්මට පේනවා ඉතින් මොක කරන්න කියලා කන්නඩියක් කරන් දෙන්න බෑ. වැනිටි බොක්ස් එකක් නැහැ. ලිප්ස්ටික් ලිප්ස්ටික් ටික්ස් මොකුත් නැහැ කියලා ලස්සනයි. ඒ වුණාට ඒකිට හැඟීමක් තියෙනවා හෙවණැල්ලේ බලන්න ලස්සනද කියලා. ඒකට අම්මා කියනවා තිපුණ මලේටුව ඒ මල දනීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපා. බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ මනින්න එපා. මැනින්න කෙලෙසයක් බෝ වැඩි කරගෙන ඵලයන්. ඕක නොලැබුණත් කරගෙන ඵලයන්. අන්න බුදුහාමුදුරුවෝ කරන ලොකු කවුරුවේ. නිසා මේක මේ ලියලා තියෙන ක්‍රමය හැටියට නොකියමින් කියවෙනවා වැඩි මට කිතයි සාදු සාදු සාදු කියලා. දැන් ස්වාමීන් වහන්සේගේ උදේ වගේ භාවනාවේදී හද ආලෝකයක් නැති ටික වේලාවකින් පසු නිින්දේ නවතුවාත් දැනෙන. ඉන්පසු වොකින් මෙඩිටේෂන් කරන විට ආනාපානස්ක මාර්ගී තමයි වැටෙන. නැවත පරයන්හි ආනාපාන සති වඩන විට සිත සමාධි ඊටම නිමු ස්වභාවයක් දැනෙනවා. I became very emotional and unrest. I found that I have reached my goal. ඉන්පසු භාවනාව කරගෙන යන අයුරු කරුණාවෙන් පහදා දෙන මෙනි ඉතා බැලෑපත් ඉලා සිටිනේ. වහන්සේ නිරෝගී සුව සහ දීර්ඝාෂ පතමි. ඒ වෙලාවට එන ඉමෝෂන් එක බය ගතිය, කෝල ගතිය, ලොකු එස්ටිමේට්ස් වලට යන්නේ ඔක්කොම නාම දාන. ඒක නිසා අපි දැනගන්න ඕනේ අප්‍රමාණික දිශාට ගිය ගමන් ඒක හරියට යුද බිමේ අලුත් ප්‍රදේශයක් අල්ලගත්තා වගේ. යුද පෙරමුණ ඉදිරියට ගියා. නමුත් එතනින් අතර කරලා අල්ලාගත් ප්‍රදේශයේ බලය තහවුරු කිරීමේ මෙහෙයුමක් කරන්න ඕනේ. දිගට ගහන ගහන යන්නේ නැහැ. දිගට ගහන ගහන ගියාම හතුර සමහරලාට බින්ගෝල හැංගිලා ඉඳලා පෙරමුණ ඉදිරියට ගවසි ඉස්සරහ පස්සේ දෙකම ගන්නවා. ඒ නිසා කරන්නේ අල්ලගත්ත ඊටම බලය තහවුරු කරනවා. ඊට පස්සේ මේක නැවත නැවතත් එන්න ගන්නවා. ඔච්චර ඉමෝෂන් දෙන්නේ නැතුව ඒක සාමාන්‍ය දෙයක් වුණාට පස්සේ හිත ස්වභාවයෙන් මේ ගාවටම දැනෙනවා. හැම වෙලාවෙදී මේ වගේ වෙලාවට අධිතක්ෂේතුවකට පත් කරනවා හිත. ඒකේ යගේ දෝෂයක් නෙවෙයි කෙලෙසයක්. නමුත් ඒ අධිතක්ෂේරුව මට්ටම් කරගන්න ඒක සුමට කරගන්න කරන්නේ ඒක නැවත නැවත බලන්න. නැවත නැවත බලන්න බලන්න ওই සීලාවේ අඩු වෙනවා. පළවෙනි දවසේ ලකින සුන්දරත්වය දෙවෙනි දවසේ ඉන්නේ නැහැ. එතකොට ඒක නිකන් අත්දැකීමක් පාඩපත් කියලා ඉදිරියට ගන්න යන්න පටන් ගන්න. මේ වගේ අවස්ථා කීයක් යනවද කියලා කියන්න බෑ. ඒ පුද්ගලයා ලාභයට සහ පාඩුවට ජයට සහ පරාජයට සමහිත ඇති වෙනකම් ඔය අභ්‍යාසය කර කර කර කර ඉන්නවා. ඉතින් තමයි වට කව ගොඩක් කල් යනවා අදිෂ්ඨාන ශක්තිය හිනවා. ඉතින් අපි ඒක වාසිය අරගෙන කරගෙන යනවා. නමුත් අනිත් දවසේ ඔකේ නැහැ. නාමයි කියලා තමන්ගේ ප්‍රභවයේ අඩුවීමක් වෙලා නැහැ. නැවත ගන්න පුළුවන් හැකියාව අඩුවීමක් වෙලා නැහැ. විශ්වාසයෙන් කරගෙන යන එකයි තියෙන්නේ. Venerable Parkeji in plaster which I am discussing, mindfulness has generated many questions. However, I am only writing five of them. It tightens. You can answer them all or you can decide to answer only the ones that you feel will be beneficial for the group. First of all, Friday evening sitting session I sat for one and a half hours again and change posture only one thing error. Out of nowhere thought, thought just uh, to change the posture before the earth element in start generating a pain. However, while changing the leg mindfully and placing it on the floor, it fell as if it was not a leg but a piece of log was dropped on the floor. Meditation continued to progress. Sometimes I lost the in-breath and out, out-breath. I also noticed sometimes both in and out-breath were lost, cannot be sensed and that time earth element upper portion of the body fell shrinking and bending down as if sleeping but fully alert. So at this time, where to one place one focus? Though after a while one can feel the breath reappear. Once the, once the session was over, I did not feel any stiffness in the legs, legs or in the body. That's question number one. So just like uh, animal running upon a uh, rock, before going into the rock, you see the footmarks. After passing the rock, you see the footmark. So if you are chasing behind the, along the footmark, you have to trace according to your knowledge where does that animal run over the rock. On the rock, there is no mark. So likewise in the meditation, at the time you have sanya. At the time it is not, but again appearing. So that means continuity is there. So therefore, we have to focus on the rock it is not according to the footmark of the animal, but you have to guess. If you to that, it would have run out of the rock, rock, from that point, like you go and wait there and then again happen. happen. So don't worry that all the time you should have an object, you should have a sign to meditate. You must understand sign meditation and signless meditation, object meditation, objectless meditation, that is how maturity happens. I heard few times you mentioned uh, discuss your breath. So last night is the evening session from 7 to 6. I had to search for the beginning, middle and end of the breath. What I found was uh, tiny, tiny uh, pieces and or gaps in between in and out breath. I was able to pinpoint either the beginning or of the in breath or the ending of out breath but could not find a middle breath, how do you identify the middle of the breath? Not necessarily. If you see the particles, that is the point where we are leading. So when you come up to there, you go still further into the breath and you don't see in-breath and you see particle. Beginning of the particle, middle of the particle, end of the particle, gap also particle, beginning of the outbreath also particle. And now common character appears. So when that happens, still if you are going to see the beginning, the middle and the end, uh, you won't get, you have to understand, this is the end result of observation of uh, beginning, the middle and the end. As today is the last day of our retreat, we all will go, up, go to our day-to-day -day normal life. Hopefully, continue developing mindfulness in daily life. If in the future any of us have questions with regard to meditation, will you be willing to answer our questions through, through email? But if you can write within one frame of the computer, I can write. if you are writing three, four, six, seven screens, I don't have time for scrolling. Then totally I forget about. So therefore, these questions are too long. So we are going to stop question and answer. Bhante is coming. So that is the end. So any person can tap my email. Thank you very much. We welcome Sadhu, Sadhu, Sadhu, all the Bhantes. පූජනීය මහා සංඝරත්නයේ නවසර සදහවත් යෝගී පින්වතුනි මා විශේෂයෙන් සතුටු වෙනවා දින 10ක් මුළුල්ලේ මේ විහාරස්ථානයේ සිදුවෙච්ච මේ මහා පුණ්‍ය කර්මය ඉතා උතුම්ම ශාසනික කටයුතු පිළිබඳව හැඟීමක් ඇති වෙනවා දවස් 10ක් මේ පිරිස බොහෝම පවිත්‍ර චේතනා ඇති කරගනිමින් මේ බුදුදහමේ හරයට යොමු වීම පිළිබඳව ඒ සඳහා වැඩම කරවදාළ ධම්මජීව ස්වාමීන් වහන්සේට අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. පින්කම සංවිධානය කරපු පිරිසටත් ආශිර්වාද කරනවා. ඒ සියලු කටයුතු මිනිත්තු 5ක් ඇතුළත ඉටු කරන්ට අපි සියලුම සංඝයා වෙනුවෙන් ඒ ආශිර්වාදය කරන්න මා ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ දීකලිය පිරිස හාමුදුරන් වහන්සේට. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පිරිස දින 10ක් මුළුල්ලේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට යොමු වෙමින් ලබාගත් manussකමෙන් මහා වටින ප්‍රතිඵල නෙලාගත් අවස්ථාව ලෞතර බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවකදී කරවදාළ දේශනාවක් මට සිහියට නැගුණා යම් භික්ඛවේ සීලවන්තෝ පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිස්සාය විහරಂತಿ තත්ත මනුස්සා තේ හිතානේහි බහුම් පුඤ්ඤං පසවಂತಿ කායේන වාචාය මනසායන්වි අපේම මතක් කෙරුවේ ටොරොන්ටෝ මහා විහාරස්ථානාධිපති රාජකීය පඬිත් ශාස්ත්‍රපති හංගම රත්නසිරි නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ කැනඩාවේ තිබෙන මහා පුණ්‍ය භූමියක අධිපතීන් වහන්සේ වශයෙන් අපේ පිරිසට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා පරිණවර මේ මහා විහාරස්ථානයේ මේ වාගේ භාවනාමය පින්කම් සිද්ධ වුණා මේ භාවනාමය පින්කම් අතරේ මේ අතිගෞරවනීය උඩුහිරිය ගම ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපට පෙනී ගියා දුර්ලභ ගණේ කොම යෝගාවචර ස්වාමීන් බොහොම වටින යෝගාවචර ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඉතින් මේ පිරිස කල්පනාවට ගන්නවා අපේ බුදු පියාණන් වහන්සේ තුගන්වවදාලේ සත්පුරුෂ සංසේවනයේ නිසා මිනිස්යෝ සිතින් කයින් වදනින් තිදොරින් බොහෝම පින්කම් කරනවා කියලා. ඉතින් මේ පින්කම් වල උත්කෘෂ්ඨම අවස්ථාවටයි ওই පිරිස එළඹිලා තිබෙන්නේ. යම් යම් දෙනාගෙන් නැගෙන ප්‍රශ්න ඒවට ලැබෙන පිළිතුරු අපේ ධම්මජීවනායක ස්වාමීන් වහන්සේ බොහෝම ලස්සනට හෙලිපෙලි කරනවා. ඉතින් මෙතනදී අපට වැටහෙන්නේ අර සිල්වත් ගුණවත් පින්වත් යහපත් කුල දේවතාවුන් වහන්සේලා යම් ගමක් නියම් ගමක් ඇසුරු කරගෙන වාසය කරනවද ශ්‍රද්ධා සම්පන්න පිරිස සිතින් කයින් වදනින් සිදුරින් මේ වාගේ ගුණ ධම්ම වල නිරත වෙනවා කියලා. ඉතින් අප කල්ලාතුම මතක් කරුවේ ඔය පිරිස උත්කෘෂ්ඨම තත්වයට එළඹෙමින් තිබෙනවා කියලා මේ හැම දිනම මැලි වෙන තනක් තමයි භාවනාව. භාවනාවෙන් තොරව නිවනක් නැති බව බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම. ඉතින් ඒ පිළිබඳව අනුශාසනා අපේ ධම්මජීව ස්වාමී ඉන්ද්‍රයන් වහන්සේ බොහෝම කරුණාවෙන් නොයෙක් විදිහේ උපමා ගෙනහැර දක්වමින් එලිපෙලි කළා. අපි බොහෝ විට උන්වහන්සේගේ සාකච්ඡාවලට සවන් දුන්නා. ඉතින් ඒකයි මා කල්ලාතිව මතක් කළේ මේ පුණ්‍ය භූමියේ සිද්ධ වෙච්ච මේ පින්කම් පිළිබඳව කල්පනා කරලා බැලුවහම මහා මෙහෙවරක් ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් ඉෂ්ට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් අප මේ වචන කිහිපය මතක් කරන්නේ අපි කලක් ඇසුරු කර ලා තිබෙන කල්යාණ මිත්‍ර මේ ටොරොන්ටෝ මහා විහාරාධිපති ගෞරවනීය රත්නසිරි නායක හාමුදුරුව වෙනුවෙන් ඉතින් ඇත්තෙන්ම නායක හාමුදුරුව සතුටු වෙනවා උන්වහන්සේ ටොරොන්ටෝ මහා විහාරස්ථානයේ භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාවේ යොදවන්නට අදහස් කළා වගේම මේ වාගේ අවස්ථාවලින් එහි හොඳ ප්‍රතිඵල මතුවෙනව දුටුවාම අපේ නායක හාමුදුරුව අප්‍රමාණවත් සතුටටපත් වෙනවා සනසෙල්ලටපත් වෙනවා निराமிස ප්‍රීතියක් ලබනවා මගේ ව්‍යායාමය සාර්ථකයි කියලා. තින් මූලික වශයෙන් රත්නසිරි නායක හාමුදුරුව වැනි ගුණවත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් මේ ශාසනයට කැප කළ නාන්සේ දුහදු දෙමාපියවරුන්ටත් පැවිදි කළ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මේ වෙලාවේ අපි පින්පෙත් අනුමෝදන් කරවන්නට කැමැතියි අතිගෞරවනීය ධම්මජීව ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගිය වතාවෙත් ඔබ වහන්සේ මේ ස්ථානයට වැඩම කළ අවස්ථාවේ යන්තමට බහැදකින්ට ලැබුණ පසුවදා මා ඉන්න ප්‍රදේශයටම ආපසු යන්ට සිද්ධ වුණා. ඉතින් මේ දිනවල දින කිහිපයක් අපටත් සහභාගී වෙන්න ලැබුණා. ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වශයෙන් අප වේලා කැප වේලා පේ වේලා මේ අරහත් ධජේ මොනවාගේ එකක්ද කියලා මේ පිරිසට පැහැදිලි කරනවා දැන් ටික වෙලාවකටත් හිත දියුණා. සැබවින්ම උන්වහන්සේ ධම්මජීව ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ එක පරිසමාප්තාර්ථයෙන්ම ලෝතර බුද්ධ ශාසනයට උන්වහන්සේ අප වෙලා තිබෙනවා කැප වෙලා තිබෙනවා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමක් වශයෙන් දේශ දේශාන්තරවලට වැඩමවමින් බොහෝ දෙනාගේ මේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්නට මෝහ අන්ධකාරය දුරු කරන්නට උන්වහන්සේ ලොකු කැපවීමක් කරලා තිබෙනවා ගෞරවනීය අපේ ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබ වහන්සේ වැදු හැදු දෙමාපියවරුන්ට ඔබ වහන්සේගේ ආචාර්යෝත්තමයන්න් වහන්සේ පිළිබඳව අප බොහොම දැනගෙන තිබුණා මාතර ශ්‍රී ඥානාරාම පඬිත හාමුදුරුව මට උන්වහන්සේ ගැනත් නායක හාමුදුරුව නොදන්න තැනක් මතක් කරන්ට අදහස් වුණා අපේ නායක හාමුදුරුව මතක් කළා මිනිත්තු 5ක් කියලා මේ කාරණේ වැදගත් තැනක් අපි දන්නවා බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්ඛේමස් අධිගමයි මහණෙනි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් අනුත්තර වූ නිර්වාණාධිගමේ ලබා ගැනීම බොහොම බාධකයි කියලා ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබ වහන්සේ දන්නවද නැද්ද මා දන්නේ නැහැ මේ කාරණේ මතක් කරන්නේ එක් අවස්ථාවකදී රාමඤ්ඤ මහානිකායේ මහානායක ධුරය භාරගන්ත කියලා මාතර ශ්‍රී ඥානාරාම පණ්ඩිත හාමුදුරන් වහන්සේට සංඝ සභාවෙන් කාරක සභාව ආරාධනා කරලා තිබෙනවා. ඔය පිරිස පුදුම හිතනවා ඒ අපේ ඥානාරාම පණ්ඩිත හාමුදුරුව අහපු දේ තමයි අනේ මට මේ වාගේ වදයක් දෙන්න හදන්නේ මම මොන වගේ අපරාධයක් කරලාද කියලා. එයි මම මේ වගේ අපහසුතාවයකටපත් කරන්න හදන්නේ කියලා මම මොන වගේ අපරාධයක් කළාද කියලා. මේකෙන් අදහස් වෙන්නේ මේ ලෞතර බුද්ධ ශාසනයෙහි පහළ වෙච්ච මහා උත්තමයාණන් වහන්සේලා මම අපේ රතනසිරි නායක හාමුදුරන්ටත් කිව්වා නාගහාමුදුරනේ මේ මාතර ශ්‍රී ඥානාරාම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ මේ වාගේ උත්මේ. ඉතින් මම මේ ගැන මතක් කරුවේ ධම්මජීව ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ආචාර්යෝත්තමයන්න් වහන්සේගේ මඟ අනුගමනය කරමින් ලෞතර බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සසර දුකට ඇද වැටුණ පිරිස එයින් මුදවා ගැනීම පිණිසත් වනාන්තරගත වෙලා අවස්ථාවල් ලැබුණාම මේ වාගේ තැන්වලටත් ඇවිල්ලා මේ වාගේ ලස්සන මගක් හෙලිපෙහෙලි කර පදාරනවා. ඉන්න ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඔබ වහන්සේ මේ කරන ශාසනික සේවාව විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන් අපකැපවීමෙන් ඔබ වහන්සේ කරන සේවාව කෝටි ප්‍රකෝටි වාරයක් අගය කරමින් අපේ ටොරන්ටෝ මහා විහාරාධිපති නායක හාමුදුරුව වෙනුවෙන් අපේ පරම ගෞරවය පිරිනමන්ට කැමැති. ඒ වගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන ඉන්දියා ඉන්දියන් හාමුදුරුව චන්ද්‍රබෝධි හාමුදුරුව ඒ වගේම අපේ නායක හාමුදුරන් වහන්සේලාගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් සිරනන්ද ස්තිවිරපාදයන් වහන්සේ ආදී කොට ඇති මහා සංඝ රත්නය වෙනුවෙන් මේ වෙලාවේ මේ වාගේ මහා මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළ විශාල කැපවීමක් කළ ගෞරවනීය අපේ උඩුහිරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේට මේ ලෝතර බුද්ධ ශාසනයට බොහෝ කාලයක් වැඩවඩන්ට අවිද්‍යා අන්ධකාරයට වැටුණ පිරිසක් එයින් මුදවා ගැනීමට ක්‍රියා කරන ඔබ වහන්සේට තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බලයෙන් අපේ ටොරන්ටෝ මහා විහාරාධිපතීන් වහන්සේ වාගේම අප අපේ ජීවිත පුරා රැස්කල සීළු පින්කම් බල බලයෙන් ඔබ වහන්සේට සීළු කායික මානසික සහනය නිදුක් නිරෝග භාවය චිරජීවනයේ සියලු යහපත සනසිල්ල මෙලෝ වශයෙන් සැලසේවා ෂ්ඨාරක්ෂාකාරී දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේවතානුකම්පාව ඔබ වහන්සේට නොඅඩුව සැලසේවා පරලෝ වශයෙන් ඔබ වහන්සේගේ බෝධිය සම්මා සම්බුද්ධ තත්ත්වයේද මම දන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනා කරන බෝධියක් වේනම් ඒ මුදුන්පත් කර ගැනීම පිණිස අපේ ජීවිත පුරා මේ දායක කාරකාදී නැතුළු අප සෑම සියලු දෙනාම ටොරොන්ටෝ මහා විහාරස්ථානයේ කප්පිය කාරක දායක පිරිස ආදි කොට ඇති සෑම සියලු දෙනාම රැස් කරගත්තා වූ සීලු පින්කම් වල බලයෙන් ඔබ වහන්සේගේ බෝධිය මුදුන්පත් කර ගැනීමට අපේ පින්කම්ද පාරමී ගුණ කර ගැනීමා සංසාර දුක්ගිනි නිවේවා උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවායි අපි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට කැමතියි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේ දේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්ත්‍යක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිත්තසානුභාවේන හන්තු තේ සම්උපද්දවේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු තං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉනිනාතේ සමිජ්ජතෝ Maldita no, We have come to the end of the 10-day retreat. This is the third time Venerable Dhammajiva has conducted a long retreat in Toronto. However, this is the first ever residential retreat in Toronto. We are extremely pleased that it went smoothly. We would like to extend our humble gratitude to Endeavour Damalji Vasero for accepting our invitation to conduct this retreat. We appreciate your untiring work and, and are uh, much indebted to you for being here since this is the sixth long retreat that you are conducting since you left Sri Lanka in May this year. We wish you health and happiness until you reach the supreme bliss of Nibbana. This event could not have been a success without the invaluable support of Venerable Ratnakiri Thera and numerous volunteers, especially Upari Veerupura, Venkat Virathan, Upa Veerasurya, Dati Metis, Mr. and Mrs. Mahindra Gunasekara, Indra Gunapalan, Anuma Seliviratna, Sarah Sabbaratna, Champai Kumar Panila and Donald Kramatunga. Venerable Ratnakiri Thera was very encouraging and instrumental in the success of the retreat from the very beginning. This is the third time Vinobai Film has allowed us to use the temple and the facilities to conduct a long retreat. The usual activities of the temple had to be postponed so as to make time and space for a retreat as this. We are immensely grateful for providing us this opportunity. We wish you, Vinobai Film, health and happiness until you reach the supreme bliss of nirvana. We were very fortunate to have Sister Chandrani with us who led us through the blessings after each meal. Sister, you also helped various yogis in clarifying Dharma points. Much merit to you, Sister Chandrani. Also, we would like to thank Mr. Sunil Anandagala for accompanying company to Toronto and looking after his meal. We especially like to thank the young Thapakaru Tamil Seniratna for his devoted service to Balkate. We would like to extend our gratitude to Mrs. Tiraka D'Souza for providing us access to a service that took care of housekeeping duties. Thank you, Mrs. D'Souza. Shiroma, her family, her friends and all the Dhan providers gathered immense merit by looking after the Dhan and service, serving the yogis with much compassion. Thanks once again. These Dhan helped us gain energy to continue the fast during the last 10 days. I would like to make a special mention about our uh, young yogis. It was really inspirational to see youth of different ages, age groups walking the path so diligently. Thanks also goes to our yogis for being tolerant and patient with any shortcomings that might have It was a unique experience being with more than 60 yogis for 10 days. May your journey through the samsara be a very short one and may you all realize the bliss of nirvana. വെല്ലുവൽ നീരികം നമ്മ ജീവിതത്തേത് വെല്ലുവൽ ഭാഗമാണ് അനുസരിത്തേത് വെല്ലുവൽ റിക്വലി ഉപദേശത്തേത് ആൻഡ് members of the Mahasangha and dear yogis. Uh, we have to be, we are most thankful to you for accepting the invitation and being here for the third time, I have been fortunate to attend all three retreats. And uh, what you stressed even yesterday, you were able to inspire the entire audience to strive on as the Buddha advised and uh, to walk the path. But uh, you said there is no agent to whom you can appeal to take you forward. As you promised, you have to walk the path by yourself. But if I may just uh, on a lighter way uh, mention that we have friends in the Japanese and Chinese community who talk of Amitabha Buddha, Bodhisattva. They of course pray to Amitabha Buddha, they call him a compassionate Bodhisattva who is there to help everyone and he is postponing his sort of enlightenment till he has helped everyone else to gain the Nibbana. Then there is also, I know I was watching at YouTube recently, you said that others are sometimes postponing till the arrival of Maitreya Buddha. This was some Islamic conference and they came that uh, the Buddha mentioned the next Buddha would be Maitreya Buddha and they claim that the next Buddha was Allah's uh, messenger, uh, the prophet. <laughs> so I think if we are misled, misled by them, we will be, we will, we will miss the bus altogether. Then, uh, while you helped us, uh, you you, you also included the youth at a special time allowed to them and brought them into and stressed the importance of practicing mindfulness. Uh, then last of all, I would like to add that uh, uh this, this, the success of this retreat was to a great extent the work of Malika and uh, there were also, uh, there were others who helped her in a small way. Then there are a whole group of volunteers, Shiroma and her family, Chitra, uh, Joe, Joe and Karuna, and several others who volunteered. Then everybody who offered dana, uh, they all contributed to this. Only I, must say that I have found that with each retreat there are additional retreatants participating. We would love to have you again, but maybe uh, Venerable Ratana might have to expand the hall. <laughs> Larger facilities And also I felt when you spoke, you addressed us from the other show. And I don't know if you can not preach, I'm sure with your great practice, your diligent practice, your knowledge, and your engineering abilities, you would make that draft very soon. Thank you. Namaskar, एवियन සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံပိသံဃံသရဏံဂච්ඡာမိတတိယံပိဘုဒ္ဓံသရဏံဂච්ඡာမိတတိယံပိဓမ္မံသရဏံဂච්ඡာမိတတိယံပိသံဃံသရဏံဂච්ඡာမိပါဏာတိပါတာ වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අපි ඉතින් මේ නැවත ආරාධනා කරනවා ධම්ම ජීවහාඳුන්ට තබන වෘද්ධි වටින්නේ කියලා. අපිට මේ කිසිම බරක් නැහැ මේ දඹදිව හාමුදුරු හිටිය කියලා මේ ඉන්නව දන්නව දන්නේ නැහැ මේ සත්‍ය නැතුව මේ වැඩ පිළිවිලි වුණාට පස්සේ උන්වහන්සේ කුටියට වඩිනවා ඉතින් අපිට කිසිම අපහසුාවක් නැහැ මේ අපේ දායක මහතුරු දෙන්නේ කිජය කැපකරු මහතුරු දෙන්නේ ඒ දෙපළ ඒ වගේ නෙවෙයි මම හිතන්නේ අපිට උණුතුරු විදුලක්වත් පිළිගන්න අවස්ථාවක් වුණේ නැහැ ඒ තරම් ඒ ටිකවල බලාගත්තා හාමුදුරන්ට අවශ්‍ය කරන්නේත් නැහැ කිසි දෙයක් වැඩි. ඉතින් ඒ නිසා මේ බොහොම සුබර හාමුදුරනවා කියලා මම තේරුම් ගත්තේ. ඒ නිසා අපි නැවතනත් ආරාධනා කරනවා ඉතින් මේ අවස්ථාවේදී මට වැඩලා අපි පිළිසෙට මේ ධර්ම මාර්ගය කියා දෙන්න කියන. ඔක්කොම සංඝයා වන්දනා කරමු. ඔක්කොට නතර වෙන්න ඔක්කොට නතර වෙන්න. ස්වාමීන් වහන්සේ වන්දනා කරනවා මම කියන විදිහට වන්දනා කරනවා. සරයි ස්වාමීන් වහන්සේ. ඕකාස වන්දාමි බන්ති. ඕකාස වන්දාමි බන්ති. මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං. මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං. සාදු සාදු අනුමෝදාමි. Thank you. ඕකාශ ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමත මේ භන්තේ ඕකාශ ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමත මේ භන්තේ අහිරාරෝප සම්පatti සබ්බ සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti නිනාතේ සමිජ්ජතු